සේනාරත්න මහත්මයා අන්තරුවන් සරණයි ස්වාමීන් වහන්සේ වහන්සේ නැවැත්ම සඳහා පැවැත්ම කියන විෂය පරාසය සම්බන්ධයෙන් සිංහලෝවාද සූත්‍රය පදනම් කරගෙන ප්‍රායෝගික ජීවිතයේ මනුෂ්‍යයන් හැටියට අපේ පැවැත්ම කොහොමද ජීවිත කියන එක කාරණේ අද බොහොම අපූර්වවට පැහැදිලි කළා ඒ ගැන බොහොම මම පළවෙනිම පුණ්‍යානුමෝදනා කරනවා මම ආන්නේ ප්‍රශ්නේ ඉස්සෙල්ලා අර නම් ඉස්සෙල්ලා කතාකරු මහත්මිය අහපු ඒ ප්‍රශ්නය ආපු වෙලාවේ මගේ සිහියට ආවා මේ එඩ්ගා කේසි එක්තරා එතුමාගේ මේ ජීවන ජීවිත කියවීම වල එක සිද්ධියක් මට මතකුණා ඉතින් මේ ප්‍රශ්නේ අහපුවාම කිසි ගාවට ඇවිල්ලා දුණා ඉංජිනේරුවරයෙක් ඉංජිනේරුවරයාගේ ඇස් දෙකම අන්ධ වෙනවා. ඒ කාලේ දෙවිත ප්‍රතිකාර හැටියට විශේෂාජි වෛද්‍යරු කියලා දෙන්නේ මේක සනීප කරන්න බෑ කියලා. ඒක එක්තරා කේසි ගාවට ආවම කේසි මෙයාගේ පෙර භවයන් බලාගෙන බලාගෙන යනකොට එල්කාගේජ ප්‍රකාශ කරලා තිබුණා ඔබ අප්‍රිකානු රට මම මතක නැහැ රට ඒ රට ප්‍රදේශය ඔක්කොම කේසි කියලා තිබුණා ඔබ අහවල් ප්‍රදේශයේ ඔබ අහවල් ගෝත්‍රයේ නායකයා ඒ වෙලාව ඉඳලා තියෙනවා ඒකට ඔබ ඒ ගෝත්‍රයේ නායකයා හැටියට ඔබ ඔබේ සෙබළුන් ඔබට විරුද්ධ ගෝත්‍රයක හත් දෙනෙකු අල්ලගෙන ඇවිල්ලා ඔබට ඉදිරිපත් කළා කියනවා ඒකයි කියනවා ඔබ ගෝත්‍ර නායකයා හැටියට අණ කරලා තියෙනවා අර හත් දෙනාගේ ඇස් වලට යවුල් වලින් ඇනලා ඇස් අන්ධ කරලා මරන්න කියලා ඒ ඒ එයාගේ හමුදා බටයෝ අර හත් දෙනාම අර ඉතින් ඇස් වලට යවුල් වලින් ඇනලා මැරුවා. ඔබ ඒ දුන්නේ ඒකේ විපාකය තමයි ඔබ අද මේ ඇස් අඳ වෙලා තියෙන්නේ. ඔබට මේක ප්‍රතිකාර කරලා අනිව කරන්න බෑ. ඔබට මේ දව බව ගණනාවක් ඔබට මේ දුක විඳින්න වෙනවා. හැබැයි ඒකෙන් මිදෙන්න නම් ඔබට කරන්න තියෙන එකම දේ මේ පාප කර්මයෙන් මිදෙන්න ඔබ මේ රටේ ඇස් රෝග වලින් පෙළෙන හොය හොයා හොය හොයා එයාට උදව් කරන්නේ. ඒගොල්ලන් ප්‍රතිකාර කරන්නේ. ඒගොල්ලන්ට කරන්න උපරිමස්කාර කරන්නේ. එහෙම කරොත් යම් විදිහකින් යකුසල කර්මයේ කියලා යම් සාහනය ගන්න පුළුවන් කියලා. මේ පොත්වල සඳහන් වෙනවා ඇත්තටම ඉංජිනේරුවා ඒ කිව්ව දේ කළා. කළාට පස්සේ ජීවිත කාලේ අවසාන වෙනකොට ඇස්වල යම් මට්ටමක පෙනීමක් ආවා කියලා කියනවා. ආ කියලා. ඒක ඒකේ අනදුන්නයි කියලා නිදහසෙන්න බෑ. නිදහස් වෙන්න බෑ. දැන් අර මේ අර ඉස්සල්ලා කතා කරපු මේ මහත්මිය ඇහුවේ අර දැන් ඔය ප්‍රාණඝාතය සිද්ධ කරන විවිධ ක්‍රම තියෙනවානේ. ඒ ක්‍රම ගැන දක්වනකොට ඒ වැදී පැහැදිලි කරන එකක් තමයි යම්කිසි කෙනෙක්ව ඝාතනය කරන්න කියලා ඉලක්ක කරලා කියනවා අසවලාම මරන්න කියලා. එතකොට ඒතනත්තාම මරන්න නැතුව එතන ඉන්න වෙන කෙනෙක් මැරුවයි කියලා අර මුලින් අනඳුණු කෙනාගේ අකුසල කර්මය සම්පූර්ණ වෙන්නේ නැහැ. සම්පූර්ණ වෙන්නේ නැහැ කියන එක එතන කියන්නේ අර කර්මපතයක් බවටපත් වෙන්න තහවුරු වෙන්නේ නැහැ කියන එකයි. එහෙම නැතුව අර අහවලම අරන්න කියලා අන දෙනකොටම අර පතන කර්මයක් එයා කරගන්නවා. හැබැයි දැන් එයාගේ මේ වචනය අනුව එයා ඉලක්ක කරපු කෙනාට ඒ හානිය කරන්න බැරි වුණානේ. එතකොට අර ඒක සර්ව සම්පූර්ණ වෙලා නැහැ ඔහුගේ ප්‍රයත්නය. අන්න ඒ නිසායි එතන කර්මය සම්පූර්ණ නැහැ කියලා කියන්නේ. ඒ ඔබතුමා කිව්ව කාරණේදී අනදීලක් තියෙනවා අරගොල්ලෝ ඒ විදිහටම ක්‍රියාත්මක වෙලක් තියෙනවා. එතකොට ඒ අනයි ක්‍රියාවයි දෙකම හරියට එකට ක්‍රියාත්මක වෙලා තියෙනවා. එතකොට අර අර ගෝත්‍රික ප්‍රධානියාගේ ප්‍රකාශනේ පළදරලා තියෙනවා. ඒ පළදරුවා වගේ දැන් ඔහුට ඒ කර්මයත් ඒ විදිහෙම පළදරලා තියෙනවා.